ආයුබෝවන් අද අපි කතා කරන්න යන්නේ මහා වච්චගොත්ත සූත්‍රය ඇසුරෙන්. ඔව්. මේ සූත්‍රයේදී වච්චගොත්ත පිරිවැජියා බුදුරජාණන් වහන්සේ හමු වෙලා අහනවා අර කුසල් අකුසල් ගැන විමුක්තියට යන පාරේ ගැන එහෙම. ඉතින් මේ සාකච්ඡාවෙන් අපිට ගන්න තියෙන ප්‍රධානම දේවල් මොනවද? ඇත්තම මේ සූත්‍රය හරියට පාර පෙන්වන සිතියමක් වගේ. හරිම පැහැදිලි. මූලිකම දේවලිනේ කියන්නේ කුසල් අකුසල් මොනවද කියන එකකින් පටන් අරගෙන නිවන කියන අන්තිම ඉලක්කය දක්වාම ඒ වගේ මේ පාර යන විවිධ අය ගැනත් විස්තර කරනවා. විශේෂයෙන්ම කියන්නේ මේ පාර කොච්චර සම්පූර්ණද කාටද යන්න පුළුවන්ද කියන එක. හ්ම්. එහෙනම් අපි මුලේ ඉඳන්ම පටන් ගමු. වච්චගොත්ත අහනව නේද කෙටියෙන් කියන්න කියලා. මොනවද කුසල් මොනවද අකුසල් කියලා. බුදුහාමුදුරුව අකුසල් වල මූල විදිහට කියන්නේ මොනවද? ඔව්. මූලිකම තුනයි කියනවා. ලෝභය, ද්වේෂය, මෝහය. ආ. ඔව්. මේවා තමයිලු අර ඔක්කොම අකුසල් වලට මුල. හරි. එතකොට ඒවට අනිත් පැත්ත කුසල් මූල. ඒකේ අනිත් පැත්ත අලෝභය, ඒ කියන්නේ නොඇලීම, දන් දීම වගේ දේවල් අද්වේෂ, ඒ කියන්නේ තරහ නැතිකම, මෛත්‍රිය. අමෝහය, ඒ කියන්නේ මෝඩකම නැතිකම, ප්‍රඥාව. හරි. ඊට පස්සේ තව ටිකක් විස්තර කරනව නේද? අර දස අකුසල් කර්මපත කියලා. ඔව්. එදිනෙදා ජීවිතයට සම්බන්ධ දේවල් 10ක්. දස අකුසල් තමයි. අර සතුන් මැරීම, සොරකම් කිරීම, වැරදි කාමසේවනය, බොරු කියන එක, කේලම් කියන එක, අර රළු වචන පාවිච්චි කරන එක, හිස් කතා කියන එක. ඔව්. අනුන්ගේ දේවල් වලට ආස කරන එක, ඒ කියන්නේ අවිද්‍යාව, අනිත් අය එක්ක තරහෙන් ඉන්න එක, ව්‍යාපාදය, ඊළඟට වැරදි මත, මිත්‍යා දෘෂ්ටිය. මේ 10. ඔව් මේ 10. එතකොට මේවෙන් වැළකෙන එක තමයි දස කුසල් වෙන්නේ. හරියටම හරි. හැබැයි ඉතින් මේකෙදි දෙයක් හිතෙනවා එදිනෙදා ජීවිතයේදී විශේෂයෙන් ගිහි කෙනෙක්ට මේ මේ 10න්ම වැළකීලා ඉන්න එක දැන් උදාහරණයකට අර හිස් වචන වලින් වැළකීම වගේ එකක්. ඒක කොයිතරම් දුරට කරන්න පුරුවන් දෙයක්ද නිතරම ඒක ඒක ඇත්තටම හොඳ ප්‍රශ්නයක් මේවා පරමාදර්ශී ඉලක්කනේ වැදගත්ම දේ තමයි මේවයින් වලකින්න ඕන කියලා හිතාගෙන ඒකට උත්සාහ කරන එක. එකපාරටම නෙවෙයි ටිකෙන් ටික තමයි දියුණු වෙන්නේ. සම්පූර්ණයෙන්ම බැරි වෙන්න පුළුවන්. ඒත් පුළුවන් තරමින් මේ පැත්තට යන එක තමයි වැදගත්. මේ ටික තමයි තින් හොඳ ජීවිතයක් ගත කරන්නත් අර විමුක්ති මාර්ගයේ ඉස්සරහට යන්නත් අඩිතාලම. හරි. ඒතකොට ශීලය ගැන කතා කරලා ඊට පස්සේ සාකච්ඡාව යනවා නේද? අවසානයේ ලක්කයේ දිහාට. රහත් භාවය ගැන. ඔව්. රහත් වෙනවා කියන්නේ අර ඔක්කොම කෙලස් නැති කරපු කෙනෙක්. විශේෂයෙන්ම අර තණ්හාම කෙනෙක් මුලින්ම උදුරලා දාපු කෙනෙක්. ආයේ ඉපදීමක් නැහැ. හරියට මුල පිටින් ගලවපු තල් ගහක් වගේලු ආය හැදෙන්නේ නැහැ. එතනට ආපු කෙනා දන්නවා මං කරන්න ඕන දේ කළා මේ බ්‍රහ්මචාරී ජීවිතය සම්පූර්ණ කළා කෙලස් බර බිම තිබ්බා කියලා ඒක තමයි අන්තිම නිදහස විමුක්තිය ඊට පස්සේ වච්චගොත්ත අහන ප්‍රශ්න ටික හරිම හරිම වැදගත් වගේ. ඇයි එයා අර හැම කණ්ඩායමක් ගැනම භික්ෂූන් භික්ෂුණීන් ඊට පස්සේ ගිහි අය ගෙනුත් බ්‍රහ්මචාරී අය විවාහක අය උපාසක උපාසිකා කියලා වෙන වෙනම අහන්නේ. ඒ කියන්නේ ඒ කාලේ සමාජයේ මොකක් හරි මතයක් තිබිලද මේ අයට පුළුවන්ද බැරිද කියලා? ඔව් ඒක හොඳ නිරීක්ෂණයක්. වෙන්න පුළුවන් වච්චගොත්ත ආපු අනිත් ආගමික කණ්ඩායම් වල එහෙම විමුක්තිය සමහර විට පිරිමින්ට විතරයි නැත්නම් උසස් කුලවලට විතරයි වගේ අදහස් තිබුණා වෙන්න පුළුවන්. ඉතින් යාට හරියටම දැනගන්න ඕන වුණා බුදුහාමුදුරුවන්ගේ මේ පාර හැමෝටම ඇත්තටම විවෘතද කියලා. ආ ඒකයි එහෙම වෙන වෙනම ඇහුවේ. ඔව්. ඒකයි භික්ෂූන් ගැන, භික්ෂුණීන් ගැන, ඊට පස්සේ ගිහි ගෙදර ඉන්න බ්‍රහ්මචාරී උපාසකවරු, විවාහක උපාසකවරු, ආයේ ගිහි ගෙදර ඉන්න බ්‍රහ්මචාරිණී උපාසිකාවෝ, විවාහක උපාසිකාවෝ මේ ඔක්කොම ගැන වෙන වෙනම ඇහුවේ. එතකොට බුදුරදුන්ගේ උත්තරේ මොකද හැම කණ්ඩායමකටම හැම කණ්ඩායමක් ගැනම කියනවා එකෙක් දෙන්නෙක් නෙවෙයි සිය ගාණක් දාස් ගාණක් සූත්‍රය කියන්නේ සියක් නමක් නොවේ තව ඊතා බොහෝ කියලා සිය ගණන් බහස් ගණන්. ඔව් ඒ හැම කණ්ඩායමකින්ම රහත් වෙලා ඉන්නවා කියලා කියන්නේ චිත්ත විමුක්තිය ප්‍රඥා විමුක්තිය ලබාගෙන ඒ විතරක් නෙවෙයි අනාගාමී වෙච්ච අයත් ඉන්නවා. ඒ කියන්නේ සුද්ධාවාස බඹලෝ ඉපදිලා එතනදී පිරිනිවන් පාන තත්වයට ආපු අය. ගිහි අය අතරෙත් සෝතාපන්න වෙච්ච අය. ඒ කියන්නේ ධර්මයේ ගැන සැකණෙති වෙලා නිවන් පාරට හරියටම වැටිච්ච අය ඒ අයත් විශාල පිරිසක් ඉන්නවා කියලා තහවුරු කරනවා. ඒ කියන්නේ මේක කාටත් පොදු මාර්ගයක්. අනිවාර්යයෙන්ම. ඒකේ විශ්වීය බව තමයි එතනින් පේන්නේ. ඒක ඇත්තම ඒකානේ හතියට ගත්තම හරිම විප්ලවීය අදහසක්. ඉතින් මේ උත්තර වලින් වචගොත තමන්ගෙම නිගමනයකට එනවා නේද? බුදුදහමේ මේ මාර්ගය සම්පූර්ණයි කියලා. හරි තමයි. එයා කියනවා හිතන්නකෝ යම්කිසි ආගමක ඒකේ ශාස්ත්‍රවරයා විතරයි නිවන් දකින්නේ නැත්නම් භික්ෂූන් විතරයි නිවන් දකින්නේ කියලා. එහෙමනම් මේ මාර්ගය අසම්පූර්ණයි නේද? ඔව්. ඒත් බුදුදහමේ භික්ෂූන් භික්ෂුණීන් ගිහි අය ඒ අයගිනුත් බ්‍රහ්මචාරී අය, විවාහක අය මේ හැමෝම නිවන් දකින නිසා මේ මාර්ග අංග සම්පූර්ණයි කියලා තේරුම් ගන්නවා. අර ගංගා වගේ කියලාත් කියනව නේද? ඔව්, හරි ලස්සන උපමාවක්. නිවන කියන මුහුදට යන මේ පිරිස හරියට එක එක පැත්තෙන් ඇවිත් මහා සාගරයට එකතු වෙන ගංගා වගේ කියලා යා කියනවා. ඉතින් මේ ටික අහුවම වච්චකොත්ත පැහැදිලා පැවිදි වෙන්න මෙල්ලනවා. ඔව් කොච්චර උනන්දුද කියනවා නම් බුදුහාම්බරෝ මතක් කරනවා නිත්‍යාගමකින් එන කෙනෙක්ට මාස 4ක් පරිවාස කාලයක් ඉන්න ඕන කියලා. හ්ම්. එතකොට වච්චගොත්ත කියනවා ස්වාමිනි මාස 4ක් නෙවෙයි අවුරුදු 4ක් වුණත් මම ඉන්නම් කියලා. පුදුම කැපවීමක්. ඔව්. ඉතින් මෙයා පැවිදි වෙනවා, උපසම්පදා වෙනවා. ටික කාලෙකින් ආය බුදුහාමුදුරුව හම්බෙලා අහනවා තවදුරටත් කරන්න ඕනේ දේ මොකද්ද කියලා. එතකොට තමයි අර සමතයයි විදර්ශනාවයි වඩන්න කියන්නේ. ඔව්. සමතය කියන්නේ සිත එකඟ කරගන්න එක, සංසුන් කරන එක. විදර්ශනාව කියන්නේ අර එකඟ කරගත්ත සංසුන් හිතෙන් ඇත්ත ඇතිසැටියෙන් දකින්න එක. ඇත්ත ඇතිසැටියෙන් දකින්න එක. ඒ කියන්නේ හැමදේම අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියන ස්වභාවය තේරුම් ගන්න එක. මේ දෙකම ඕනලු නිවන් දකින්න. මේ භාවනා වඩනකොට අර 이르දිවිද වගේ විශේෂ හැකියාවන් අහසින් යමු වගේ දේවයි දිබ්බසෝත ඒ කියන්නේ දිවකන චේතෝපරිය ඥානය අනුන්ගේ සිත් දැනගන්න එක, පුබ්බේ නිවාසානුස්සති කලින් බව දැනගන්න එක, දිබ්බ චක්කු දිව්‍යස. ඔව් අභිඥා. ඔව්. ඔය වගේ අභිඥා ලැබෙන්නත් පුළුවන්. හැබැයි අන්තිම ඉලක්කය වෙන්නේ අරහත්ය. ඒ කියන්නේ ආසවක්ඛ්‍ය ඥානය කෙලෙස් ඔක්කොම නැති කිරීම කියලා පෙන්වා දෙනවා. ඉතින් වච්චිකොත් ඒ විදිහට භාවනා කරලා පුදුම පුදුම වේගයකින් රහත් වෙනා නේද? ඇත්තමම ඒක හරිම පුදුමයි. ඒකෙන් පේනවා නේද? අර කැපවීමයි, නිවැරදි පාර පෙන්වීමයි තියෙනකොට කොච්චර ඉක්මනට ප්‍රතිඵල ගන්න පුළුවන්ද කියලා. එයා රහත් වෙලා පණිවිඩයක් යවනවා බුදුහාමුදුරුවන්ට තමන් අරහත් වේටපත් වුණා කියලා. බුදුහාමුදුරුවෝ ඒක තහවුරු කරනව නේද? ඔව්. උන්වහන්සේ කියනවා මම මේක හිපින්ම දැනගත්තා. ඒ විතරක් නෙවෙයි දෙවිවරුත් ඇවිල්ලා කිව්වලු අර වච්චගොත්ත තෙරුන් වහන්සේ දැන් ත්‍රිවිද්‍යාලාභී කෙනෙක් මහා 이르දිමත් කෙනෙක් කියලා. ඉතින් සාරාංශයක් විදිහට ගත්තොත් මේ මුළු සංවාදයම අර විමුක්තියට යන පාර හරීම පෑදලිව පියවරෙන් පියවර පෙන්නනවා වගේ. ඔව්. සරලම සීලයෙන් පටන් අරන් අන්තිම ඉලක්කය පෙන්නලා ඒක හැමෝටම යන්න පුරුවන් පාරක් කියලා තහවුරු කරලා අන්තිමට වච්චගොත්තකම කතාවෙන් ඒක ඔප්පු කරලා පෙන්නනවා. හරියටම. හරිම පැහැදිලි පියවර ටිකක් තියෙනවා පළවෙනියට හොඳ නරක තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ ශීලය ඊළඟට හිත එකඟ කරගෙන ඇත්ත දකින්න ඕනේ ඒ තමයි සමත විදර්ශනා සමාධියයි ප්‍රඥාවයි. ඒ වගේම තේරුම් ගන්න ඕනේ මේක කාටත් කරන්න පුළුවන් දෙයක් කියලා වැදගත්ම දේ තමයි අර ක්‍රමානුකූලව පිළිවෙත් පිරීම. ඒ කියන්නේ ප්‍රැක්ටිස් එක. හ්ම්. අවසාන වශයෙන් අපි ශ්‍රාවකයන්ටත් හිතන්න දෙයක් තියෙනවා මේ සූත්‍රයම පේනවා. ගිහි ජීවිතයක් ගත කරන අය අතරෙත් විවිධ මට්ටමේ දියුණුවක් ලබන්න පුළුවන් කියලා. ඔව්. සමහරු ආයේ මේ ලෝකෙට එන්නේ නැති තැනටම යනවා, අනාගාමී වෙනවා. තවත් අය නිවන් මාර්ගය ගැන සැක සම්පූර්ණම නැති කරගන්නවා. සෝතප්පන්න වෙනවා. ඒ කියන්නේ ගිහි ජීවිතේ ඉඳගෙනත් මේ පාරේ සෑහෙන දුරක් යන්න පුළුවන්. එහෙමනම් කෙනෙක්ගේ අන්තිම අරමුණ මොකක් වුණත් අර මුලින් කතා කරපු දස කුසල් ඒ මූලික සදාචාර පියවර ටික Tamange ඉදිනෙදා ජීවිතයට පුළුවන් තරමින් හරි එකතු කරගන්න එක ගැන හිතන්න පුළුවන් නේද? අනිවාර්යෙන්ම. ඒක තමයි මේ ගමනේ මුල්ම පියවර අත්තිවාරම වගේ. ඔව් ඒක තමයි පටන් ගැනීම.